ලයි සාදුකාරයක් පවත්වනවා. දැන් මම කියපු විදිහට මනෝ සංචේතන ආහාරය නිරුද්ධ වෙන තැන කියන්න නැත්නම් සුගමයේ විදිහට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. අපි හිතුවේ විඤ්ඤාණය වෙනවා නම් නෑ මනෝ සංචේතන. ස්වාමීනි චේතනාවලින් ආහාරයක් නිරුද්ධ නම් ඔව්. භාෂා ආහාරයක් නිරුද්ධ නම් මනෝ සංචේතන ආහාරයක් නිරුද්ධ නම් විඥානයේ පෝෂණය වෙන්නේ නැති මොකක්ද? හරි. මම දැකලා මොකක්ද? සාදු සාදු. ඒක තමයි කියන්නේ. මනෝ සංචේතන ආහාරය කියන්නේ මෙන්න මේක. විඥාන ආහාරය පටලවා ගන්න එපා. ඒගොල්ලන්ට ඕන විදිහට සංස්කරණය කරන්න බෑ මේ ආහාර තුන. බුදුහාමුදුරන්ට ඕන විදිහට සංස්කරණය කරලා දීලා තියෙනවා. චේතනාව ගැස්සලා නම් කන්දකස් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඊවන් දැකලා මොකක්ද කියන්නේ? දැන් චේතනාව වෙනම මෙහෙම කිව්වම එතන ආයෙ වරදිනවා දැන්. නෑ අපි හිතනවා මෙහෙම දෙයක්. අපවාද වැරදිවත් නම් අපිට කරක් නෑ. ඔව් දැන් අපි අපි හිතමු ශරීරයේ තියෙනවා. මම දැන් අත උස්සනවා. මොකද්ද මේක? චේතනාවකින්ද මම කරන්නේ නැද්ද? ආ එතකොට අත උස්සනවා කියලා කරන්නේ මම නම් ඒක ආහාර වෙන්නේ මොකද? ශරීරයේ දේනෝන ශරීරයේ මගෙන කබලින් ගන්නවා. තේරෙනවද? දැන් මම අත ඔසවනවා. මේ ඔසවන එක මගේ අතින්දා මට කබලින් කාරාකාරය. ඔයගොල්ලෝ දකිනවා මම අත ඔසවනවා. ඔයගොල්ලන්ට ස්පර්ශ ආහාරය. දැන් ඔයගොල්ලෝ දකිනවා මම අත ඔසවනවා. හාමුදුරන්ට පිස්සු කියලා ඔයගොල්ලෝ හිතනවා. එතකොට මනෝ සංචේතනාව. දැන් තේරුණා නෑ නිරුද්ධ වෙන එක නෙමෙයි දැන් දෙක හඳුන ගන්න. මේ මේ අත හොලෝන එක ඔයගොල්ලෝ දකින්නවා මොකද්ද ඒ ආහාරය? මට නම් කබලින්කාර ආහාරය. ඔයගොල්ලන්ට ස්පර්ශ ආහාරය. මෙහෙම අත හොලවන්නේ හාමුදුරන්ට පිස්සු කියලා ඔයගොල්ලෝ හිතනවා. මනෝ චේතන ආහාරය. තේරුණානේ? එහෙනම් දැකලා නිකන් ඉන්න. පිස්සු හැදෙන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක. දැකලා නිකන් ඉන්න බැරුව තමයි මනෝ සංචේතනහාර වෙන්නේ අපිට. ඇහිලා නිකන් ඉන්න බෑ. ඇහෙන්වත් මනෝ ඒ කියන්නේ ස්පර්ශාහාර වෙලා. තේරුණා නේද මට ඇහුණද ස්පර්ශාහාර වෙලා. ඇහිලා නිකන් ඉන්න බැරුව ඒකට අර්ථකථන දීම තමයි මනෝ සංචේතනහාර මුල. ඒකෙන් අර්ථකථන දීලා ප්‍රතිචාර දක්වනවා. ඉතින් මේ වැඩක් නැති දේවල්ද? ස්වාමීන් වහන්සේ ඒකද භාග්‍යවතුන් දේශනා මොකටද නිවන සමාපත්තිය? නෑ ඒක තමයි දැන් මේ මේ නිරෝධ සමාපත්තිය මොකටද? නෑ එහෙම එකක් නෙවෙයි නෙවෙයි. තේරුණා නේද? දැන් නිරෝධය කියන එක සංසාර විමුක්තිය එකක් නිරෝධ සමාපත්තිය තමයි. තේරුණා නේද? ඉස්සෙල්ලා දැන් විසඳ ගන්න ඕනේ ආහාර හතර නිරුද්ධ වෙන තැන මොකද්ද කියලා හරියට දැනගන්න එකමයි. තේරුණානේ? දැන් ඒක කරන්න බෑ කියලා මම කිව්වා මේ ආහාර හතර නිරුද්ධ එකක් ගන්න නිරුද්ධ වෙන්න දැන් ඒක වෙන්න විදිහක් ඒ හතරම නිරුද්ධ වෙන විදිහක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර සතිපට්ඨානය කියන ඕනම් භාවනාවක් වැඩුවොත්. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ නම් ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන හොඳ දේශි භාවනා ක්‍රමයක් හොයාගෙන වඩන්නයි. එහෙනම් නැතුව එක තේනා කියපුවා කරලා වැඩක් නැහැ මේක. දැන් කියන්න පුළුවන් තව කෙනෙක් මෙහෙම තමයි වෙන්නේ කියලා. නමුත් ඒ කියන එක බලන්න ඔයගොල්ලන්ට දැන් කියන්නේ ඒකයි. මේ ආහාර හතරම නිරුද්ධ වීගෙන යන මේ සම්මත ක්‍රමයක්ද මේ තියෙන්නේ. දැන් ඒ දැනුම ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. නැත්නම් අනික් අයට අහු වෙනවා. දැන් මට කියන්නේ ඔයගොල්ලෝ තව කෙනෙකුට අහු වෙන්නේ නැති වෙන්න දැනුවත් කරලා යන්න බලන්න. තේරුණානේ? නේද ඔයගොල්ලන්ට සත්‍ය දැනගන්නද සත්‍ය දැනගන්නකම් මට ඉන්න බෑ. ඊට කලින් මම පැනලා යනවා. ඔහොම ඔහොම කියලා සත්‍ය දකින්න ලේසි වෙන්නේ නැහැ නේද? නමුත් ධ්‍යාන ක්‍රමේ නම් මේකම තමයි මේක හරි ක්‍රමය. හරි ක්‍රමයක් කියා දීලා යනවා. තව මිනිසුන්ට හොයන්න නැතු යන්නේ. අහුනොත් යන්න බෑ. තේරෙනවද මේ ඍජු ක්‍රමයක්. යන්න පුළුවන් ක්‍රමයක්. දැන් මනෝසංචේතන ආහාර නිරුද්ධ වෙච්ච තැනදී වෙන්නේ මෙන්න මේකයි. මනසින් අරමුණු වෙනකොට පුළුවන් ඒක හඳුන ගන්නත් පුළුවන් ප්‍රතිචාරණය. බල්ලෙක් දකින්නවා බල්ලෙක් කියලා දැනගන්න. බල්ලට පයින් ගහන්න යන්න. තවනේ ඕවා ඕවා ආදිශාලීනව මෝඩ වෙච්ච තැන. එහෙනම් දිත්තේ දිත්ත මන්තම් භවිෂ්‍යති වෙන්නේ කොහොමද? තව විඥාන ආහාරයක් තියෙනවා. ඒ ඔය ආහාර හතර නිරුද්ධ වුණා ගා දිත්තේ දිත්ත මන්දා මනුස්ස. තේරුණානේ? දැන් දැන් අපි හිතාගෙන ඉන්නේ ස්පර්ශහාරය නිරුද්ධ වුණාමයි දිත්තේ දිත්ත මන්තම් භවිෂති. ඒකක් නෙමෙයි. ඊට පස්සේ <clears throat> මනෝ සංජේතන ආහාරය නිරුද්ධ වුණත් බෑ. මෙන්න ආහාර හතරම හරි. ආහාර හතරම නිරුද්ධ වෙන්න ඕන. තේරුණානේ? එහෙනම් දකින්නකොට ඒ ආහාර හතර නිරුද්ධ වෙනවනේ. එතකොට එතන සංසාර විමුක්තිය. හැබැයි හිතලා ඒක ගන්න බෑ සාකච්ඡා කරලා බෑ සාල්ක සාදු කියලා බෑ. තේරුණානේ? ඔය පිටකින්වා බෑ වෙන්නේ කොහොමද? වෙන්න තියෙන්නේ ඒකායන මාර්ගය. ඔව්. සතිපට්ඨානෙ වැඩෙන්නේ. වැඩුණොත් වෙයි කවදා හරි. නැත්නම් වෙන්නේ නැහැ. උනා කිව්වොත් පිළිගන්න එපා කාට. ඒ මේ වෙන විදියට උනා නම් කාට හරි. ඒකට බුදුහාමුදුරේ ධර්මයේ බොරුයි. දැන් බුදුහාමුදුර පෙන්නන්නේ මේකට විතර මේකෙන් විතරයි වෙන්නේ කියලා. මේ ආහාර හතරම නිරුද්ධ වෙන්න ඕනේ. විඥාන ආහාරය නිරුද්ධ වුණාම ස්වභාවය ගත්තොත් විඥානය කියන්නේ වෙන් කිරීම කියන්නේ. නැතු අපි මවාගත්තේ ඉන්ද්‍රජාලයක් නෙමෙයි බුදුහාමුදුරගේ විඥානය. ඒගොල්ලෝ හදාගත්ත ඉන්ද්‍රජාලයක් නෙමෙයි. විඥාණයෙන් කරන්නේ වෙන් කිරීම. තේරුණානේ? ඒ කියන්නේ ධර්මයේ තියෙන විඥානය කියන්නේ වෙන් කරනවා. දැන් ඔයගොල්ලෝ දැන් වෙන්න වෙන් කරනවා මේ හාමුදුරුවෝ බණ කියනවා. හාමුදුරුවෝ කියන්නේ බණ කියනවා කියන්නේ වෙන් කරන්නේ ඔයගොල්ලෝ විඥානය. මේ හාමුදුරු කියන්නේ බණ කියනවා මිසක් බල්ලේ පුරනවා නෙමෙයි කියලා වෙන් කරනවා. නෑ ඊයරව හිතෙන්නේ නැහැ නේද කාටවත් මේ බල්ලේ පුරනවා කියලා. ඈ එහෙම එහෙම හිතෙන කෙනෙක් ඉන්නවද? නෑ ඒ කියන්නේ මොකක්ද? ඔන්න විඥානේ කියන. ඔය විඥානේ කරලා දීපු දෙයක් තමයි. තේරුණාද? සංඥාවෙන් කරන්නේ විඥාන. වේදනාව වෙන් කරලා දෙන්නේ විඥානය. ඒතර විඥානයේ කාර්යය මොකද්ද වෙන් කරන්නේ? විඥාන ආහාරයක් වෙන්නේ වෙන් කරන කෙනෙක් හිටියා. දැන් ඔයගොල්ලෝ බණ අහනවා බණ අහන්නේ කියනවා. බණ වෙන් කරනවා වෙන් කරන්නේ කියනවා. ඒ කියන්නේ විඥානයේ ආහාරයක්මයි. දැන් කකුල රිදෙනවා කොන්ද නෙමෙයි කවුද වෙන් කරේ? හොඳයි කකුලයි වෙන් කරේ විඥාන. විඥානේ නැතුණොත් හොඳක් නැහැ කකුලක් නැහැ. තේරුණානේ? ඇයි වෙන් කරන එක කියන්නේ? කබලින්කාර ආහාර නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ශරීරය වෙන් කරන එකක් නෑ. ශරීරයක් නැතුනේ. මේක මගේ කියලා වෙන් කරන්න බෑ. ඒකට විඥාණයෙන් වැඩ නෑ එතෙන්ට. ඒ විඥානය පර වැඩමයි කරන්න කොච්චර. අනුන්ගේ වැඩ. කාගේද? කබලිකාර ආහාරයේ කුණු ගොඩා දින එකමයි හැම වෙලේම විඥානය කරන්නේ. ඕක නැති වුණොත් ස්පර්ශ ආහාරයේ දින කුණු ගොඩා දින. වෙන් කරලා දෙන්න. ඒ දෙක නැති වුණොත් මනෝ සංචේතන ආහාරවල පර වැඩේ කරනවා. එහෙනම් කොහොම ගිහින් කවුරු හරි සතිපට්ඨානෙ වැඩුවම මනෝ සංචේතන ආහාරයක් නැති වුණොත් එයාගෙන් පර වැඩේ යාම කරනවා. එතකන් කරන්නේ. විඥානය විඥානය වෙන් කරනවා. අන්න තමයි දරුවෝ. ඔතෙන් තාපුවම කට්ටියට දෙයියන්ගේ හාල් කැවෙනවා. තේරුණා නේද? දෙයියන්ගේ හාල් කැවිලා තමයි ඔය කියන්නේ මහා බ්‍රහ්මයා ළඟට ගියා. කමටහන් ගත්තා. සක්‍ර දීප ළඟට ආවා. ඒ දෙවියන්ගේ හාල් කැවිලා. කියනවනේ විඥාය විඥානේ මොකක් කියලාද ගුරුවා මේ බෙදන්නේ ආ ඒක තමයි මායාව මහා බ්‍රහ්මයා නෑන්තුව නෙමෙයි මේ කියන්නේ මේ මිනිසුන්ට පේන මහා බ්‍රහ්මයා අය නෙමෙයි තේරෙනව නේද මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය හදලා දෙන විකෘතිය මේ ආහාර සංසාරයේ ආහාර එතකොට ඒක තමයි භූතය බුදුහාමුදුරුවෝ පෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නේ කොහොමද? ඒක නරක නෙමෙයි. විධිමත් මනෝ සංචේතන ආහාරයක් බුදුහාමුදුරුවෝ පේන එක. ඒ වෙන්නේ කොහොමද? බුදුගුණ භාවනාව දිනු කරන නබල. ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ පේනවා වගේමයි ක්‍රිස්තියානි මිනිස්සු භාවනා කරනකොට අර පල්ලියේ යාතිකාවේ නකොට පේන්නේ කවුද? ඉතින් මොකද ඔයගොල්ලන්ට ඒක ලොකු තමයි. බුදුහාමුදුරු දකින්න. කොහොමද? එකම සිද්ධියේ ඇති. තේරුණානේ? යමෙක්ගේ දැක්මට අනුවයි මනෝ සංචේතන ආහාරය හදන්නේ. Hindu ලබ්ධකය කියනවාද එය සිව අදහන කෙනෙක් නයි ඒගොල්ලෝ. ඔතෙන්ට ගිය හැටි පේන්නේ සිව. තව ටිකක් ගියාම පාර්වති. යහනේ ඔච්චර තමයි මේ මනෝ සංචේතන ආහාරයේ එක පැතිකඩ භූතයෝ ජීනවා දෙවියෝ ජීනවා බ්‍රහ්මයෝ ජීනවා ඒවට අපි අහුවේ මනුස්සයට වැඩිය බ්‍රහ්මයාගෙන් කවටහන් ගන්න යනවා දවල් දෙයියන්ගේ හාල් කැවිච්ච මිනිහෙල් ළඟට යන්නේ. තේරුණානේ? අපි දන්නේ නැහැ මේක. මොකද ධර්මයේ දන්නේ නැහැ. නෙයන්ගේ හාව ගැවිලා කියලා දන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. මේ ආහාර වලින් ඒක වෙනවා. මේක එකක් නිරුද්ධ වුණ හැටි. ඔය දේ වෙනවාම. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මරණකොට නිරුද්ධ වෙනවා අර කියපු කබලින්කාර ආහාරයි ස්පර්ශාහාරය එතකොට තමයි අර සංසාරේ භයානකකම ඉන්නේ මනෝ සංචේතන ආහාර විතරයි තියෙන්නේ. එහෙම දැන් එහෙම වෙනකොට ඔයගොල්ලෝ අහලා ඇති බුදුහාමරණ ධර්මයේ තියෙන තණ්හාව. තණ්හාව කියන්නේ දුක්ඛාරය සත්‍ය කියන්නේ සමුදය ආර්ය සත්‍ය නෙමෙයි. තණ්හාව. සමුදය ආර්ය සත්‍යයේ දේශනා කරලා තියෙන තැන පැහැදිලි කරන බුදුහාමරණ මේ තණ්හාවේ හැටි. තණ්හාවේ හැටි ගැන කියනවා යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දන කියලා රාජකාරි තුනක් තණ්හාවට කරයි නෑ ඔයගොල්ලන්ගේ ළඟ තියෙන තණ්හාවට කරහැකි මේ ලෝකේ ඉන්න ඕනම සත්‍යකගේ තණ්හාවට වෙන කරයි තණ්හාවක් තියෙද ඒකෙන් කරන්නේ ඔක තමයි පූර්ණෝ භවිකා පුනර්භවයක් ඇති කරන භවයක් අලුත් භවයක් ඇති කරන දැන් අලුත් භවයේ තමයි මේ පරයය අනුව ස්පර්ශය ආහාරයක් වෙච්චි කෙනාගේ වර්තමානයේ අලුත් භවයේ වෙන්න පුළුවන් කබලින් කාර්ය ආහාරයක් වෙච්චි. තේරුණාද? ඇහෙත් දැන් ඇහෙන කෙනාට ඊගාවට ඇහෙනවම විතරක් නෙමෙයි පේන්න පුළුවන්. ඕක තමයි බලු. ඔයගොල්ලගේ දක්ෂතාවයකට ඉගෙනගත්ත ක්‍රමයකට වෙච්ච එකක් නෙමෙයි ඕක. තණ්හාවේ හැටියට තණ්හාව කරලා දෙන දයාවක් ගන්න. දැන් වැලිය ඇගින් ඊගා මොහොතේ ඇහිය. ඕක තමයි භවය කියන්නේ. තේරුණානේ? දැන් ස්පර්ශ ආහාරයක් ඉන්දියන ඇහෙන එක මාරු කර හැකි පේන එකකට. ඕක හිත හිතන එකකට මාරු කර හැකි. ඕක තමයි බලන්න. තේරුණානේ? නැත්නම් මේක ඍජුවම ස්පර්ශයෙන් අහක් කරලා කබලින්කාර ශරීරයට ගත්තේ. කබලින්කාර ආහාරයෙන් ඉඳලා යාර ගිය හැරි මනෝ සංකේතන ආහාරය. ඔක තමයි බලු. දැන් එහෙනම් ඔයගොල්ලෝ මේ බණ අහනවා අහනකොට හිටිකම මතක් වෙන්නේ ඉස්සර කියවුවා. ඊගායක මොකක්ද? මෙන්න බලන්න. දැන් ඇහෙනවා එක ආහාරයකින් මතක් වෙලා තවහා. එන්නේ ගති ඒ ලක්ෂණය ඔයගොල්ලන්ගේ හපංගම්කට ආව නෙවෙයි. බුදුහාමුදුර දේශනා කරන්නේ තණ්හාව කරලා දෙන රාජකම්. පෝනෝභවික. තවක තණ්හාව ඔයගොල්ලෝ රවට්ටන ඔය පෝනෝභවිකා කරලා වෙන ක්‍රමයකට. නන්දි රාග සහගතයි කියන්නේ මොකද්ද? අලුත් භවයේ සතුටු කරවනවා. ඒ හොඳ වුණා සතුටු කරනවා නරක වුණා සතුටු කරනවා. හොඳ එකේ නම් තියා ගන්නවා කියලා හොඳයි කියලා හඳුරනවා නරකයෙන් ඉවත් වෙනවා කියලා හඳුරනවා. තේරෙන්නේ? ඊට පස්සේ තණ්හාව තව උගලක් අටවනවා තෙන්ට తත්‍ර తත්‍ර අභිනන්දන. පැන පැන හසක් වෙනවා. දැන් එක මත්තමක ඉන්නේ පැන පැන සතු වෙනවා. මෙච්චර නටුන් දාන තණ්හාව මරණාසන්න මොහොතදී අසන්න වෙනවා ටිකක්. ඕක තමයි වෙන්නේ. යනවා ඔයගොල්ලෝ හොර දාන. තණ්හාව ඔයගොල්ලෝ හදාගත්ත එකක් මේක. තණ්හාවට ඕනවට ඔයගොල්ලෝ ළඟට ආවේ නෑ. තේරුණානේ? ඔයගොල්ලෝ ඉල්ලලා අඬගහගෙන ගත්තේ යාළුවා. දැන් නමුත් යාළුවට ඔයගොල්ලන්ට ඕන උදව්ව කරන්න බෑ මරණ මොහොතේ. මොකද හේතුව? తත්‍ර తත්‍ර අභිනන්දනී වෙන්න බෑ. දෙකක් නිරුද්ධ වෙලා. පණින්න වෙන්නේ කොහෙටද? දැන් මේ කබලින්කාර ආහාර ස්වභාවිකව නිරුද්ධ වෙනවා මරණය. ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා. මනෝ සංචේතන විඥානය කියන එක තේරෙන එකක් නෙවෙයි අපිට. මාරු වෙලා දැනෙන්නේ මාරු වෙන්නේ මොකේද? මනෝ සංචේතන. එතකොට තමයි අර නැන්දා දෙවිගේ සටනේ. අංගගණීතිය සටනේ එලි දක්වා කල් එලි දකින්න ඔතෙන්දි තමයි. තේරුණා නේද? දැන් ඔය සටන හැමදාම එකයි. කොච්චර හැංගිමුත්කම් කරා මුතින්දී එළියට එන්නේ. ඔව් දැන් එළියට එන්නේ මොකද මතක් වෙනවා. ඔය පත්තරේ මම බලලා අමතක කරා. තේරුණා නේද? දැන් ඕනවට පාවට හින්දුවක් හැමදේම අමතක කරනවා. ඔය කරන්නේ මොකද හිතලා ඌරුවන් බානවා. ඔය මල විකාර තියෙන්නේ. ඔකවා තමයි ඔය කරලා බේරෙන්නේ. මොකද මේ බේරෙන්නේ මොනකින්ද? මනෝ සංචේතන ආහාරය ප්‍රබල ලෙස එනකොට ඔයගොල්ලෝ ස්පර්ශ ආහාරයකට හෝ කබලින්කාර ආහාරයෙන් ඒක මට්ටු කරනවා. ඔය දෙල්ලම කරන්න පුළුවන් ටික කාලයයි කියලා මේ කියන්නේ. මරණාසන්න මොහොතේ කරගන්න බෑ. තේරුණා නේද? බැරි වුණාම ඔතන තමයි විසඳුම. එතකොට තණ්හාවට తත්‍ර తත්‍ර අභිනන්දනී කියලා පැන පැන සතුරු වෙනවා යා හදන. යාගේ ඩියුටි අහක් කරන්නේ පයින්නේ කොහෙට දෙනවා. අර මනෝ සංජේතන ආහාර වල අතීත වර්තමාන හැම එකටම පැන පැන බලනවා යාට හොඳේ. තේරෙනවනේ? ඒකට පයින් කොට තියෙන ලක්ෂණය තමයි ඔබ ඉගෙන ගන්නෙ. ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටක් කම්ම. ඒ පයින් රටා. එහෙම ධර්මයක් දහම් පාසලට උගන්වන්න ඕනේ. ඔන්න දැන් බලන්න උග Tamanට මැරෙනකොට සිදුවෙනවා. ඉතින් වලට වැඩි වටින්නේ ඕකයි. මැරිලා බලන්න බෑනේ ඉතිසලා මැරෙන්න. දැන් මැරෙන්න කලින් මැරෙනවා කියන එක තමයි භාවනාව. නැතුව අපින් භාවනා කරන්නේ මැරෙන්න කලින් කාට හරි මේක කියලා දෙන්න. නෑ මැරෙන්න කලින් මැරෙන්න ඉඳලා. තේරුණාද? එන්නේ ඒකේ ධර්මයේ ගියත් ඔයගොල්ලන්ට යහපතක් වෙනවා. භාවනාව කියන්නේ මැරෙන්න කලින් මැරෙන හැටි ඉගෙන ගැනීමේ ක්‍රමය. ඕක කෑ ඔබ කැමති නම් ක්‍රමේ ගියා දුන්නා කරගෙන යන්න. අකමැති නම් අර ටික කරන්න. තේරුණාද? සාකච්ඡා කරන්න මට මේ සාකච්ඡා කරන්න, කෑ ගහන්න, තාලෙට සාදු කියන්න එක එකව කරා. ලස්සන සතෙන්දී එයි. කියමු සාදුකාර ඇහි. තේරන්නේ නැහැ. විරුද්ධ වෙනකොට එතකොට හොඳයි යන්නේ. මොකද ඒක තුලින් එන්නේ හොඳ නිමිතියක්. හැබැයි ඒකත් හරියට අර ලදුරු පාසලේ ටීචර් කප්පමක් ගෙනල් ගෙවලා ලදුරු පාසලේ ළමයා දැම්මා වගේ වැඩක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ මොහොතේ යන්තම් ගහගත්තේ මිටා. තේරුණා නේද? ඊගාව එක විසඳෙනවා කියලා කවුද කියන්නේ? යන්තම් ඊයක් හරි කප්පා ගෙවලා මුරකාරයන් සේප් වුණා වගේ. තේරුණා නේද? ඔයිට වැඩිය සෙල්ලමක් ඔතන නැහැ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඒක හින්දා ඒ වගේ විකාර වැඩ කරන්න එපා කියනවා මේ හත් සංසාරයේ හදන ආහාර අතරමනේ බුද්ධ වෙලා නිරුද්ධ කරගෙන මේ බුද්ධ ශාසනයෙම මේක ඉවරයක් කරන්න කියලා. එහෙම නේද? ඉතින් ඔයගොල්ලෝ මහන්සි වෙන්න බුදුහාමුදුරු දේශනා කරන්නේ එහෙමනම් ඔයගොල්ලන්ට පුළුවන් නම් උත්සාහ ගන්න ක්‍රමයක් දන්නේ නැහැ කියන්න බෑනේ දැන් කියා දුන්නා. තේරුණා නේද? මේ පිළිබඳව මම යන්න කලින් මේ ගැන සම්පූර්ණ දේශනා කරපු දේශනා 12ක් ඇතුළත් බ්‍රහ්මචර්ය සංස්ථාය කරපු පොතක් දෙන්න. CD එකකුත් දෙන්න. මෙහෙවත් තියෙනවා. ඉන්ටර්නෙට් වල ඕන තරම් මේ ගැන බණ තියෙනවා. තේරුණා නේද? කරන විදි තියෙනවා. මිනිසුන්ට උගන්වපු ක්‍රම තියෙනවා. ඒගොල්ලෝ අද භාවිතා කරනවා. ඔයගොල්ලන්ට කැමති නම් කරන්න. මොකද සංසාර විමුක්තියක් ඕන නැහැ. දැන් ඕන දෙපාද කියන එක බුදුහාමුදුරන්ට අදාළ නැහැ. දැන් ඕන අයට විතරයිනේ බුදුහාමුදුර මේක කරන්න කියන්නේ. නැත්නම් විකල්පේනේ කරන්න කියන්නේ. නැත්නම් විකල්පේ කරන්න. දෙකම නොකරන ඉන්නේපා. අබබ්බියෝයි. කියන්නේ විකල්පේ නැතුව ඒකායන මාර්ගයක් නැතුව උනොත් අබබ්බියෝයි. කිසි වැඩක්. තේරුණා නේද? අඩුම ගාන විකල්පයක් තියෙනවා නම් ඒක අනාගතයේ ඒකායන මාර්ගයට යන්න පහසුවක් වෙනවා. ඕක තමයි දන්නේ. ওই විදිහටයි තියෙන්නේ. දැන් තේරුන්නේ නැති නේද ඒකට මේ පැහැදිලි කරේ මේ ආහාර හතරම නිරුද්ධ වෙන එක තමයි අපේ එක විදිහකින් සංසාර විමුක්තිය. තේරුණා නේද? ආහාර හතර නිරුද්ධ වෙනවා කියන්නේ ශාරීරිය තමයි කබලින්කාර. ශාරීරිය මගේ කියලා ගැනීමයි කබලින්කාර ආහාර වීමයි. ශරීරේ නැති වෙලා නෙමෙයි කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඔව් ශරීරය තුලින් මම කියන සංකල්පය මොහොතකට ඉවත් වීම. ස්පර්ශය කියන්නේ ඇහිීම, පෙනීම වගේ දේවල්. ස්කන්ධාසවලට ඒක නැති වෙලා නෙමෙයි ස්පර්ශ ආහාර නිරුද්ධ වෙන්නේ. පෙනීමක් තිබිලා පෙනෙන කෙනා නැති වෙලා. පෙනීම නැමැති සංසිද්ධියේ මම ඉවත් වෙනවා. තේරුණා නේද? ඔක තරකින් හොයන්න යන්න එපා. වෙන්නේ නැහැ. තරකින් නෙවෙයි ඒකායන මාර්ගයෙන් විතරයි වෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරා. සතිපට්ඨානෙන් විතරයි මේවා ඔක්කොම පාස් කරගෙන යන්න පුළුවන්. එතකොට මනෝ සංචේතන ආහාර නිරුද්ධ වෙන්නේ කොහොමද? ඔයගොල්ලන්ට සංඥා නැති වෙලා නෙමෙයි සංඥා චේතනා නැති වෙන්න පුළුවන් සංඥා තියෙනවා සංඥා අයිතිකාරයක් නැති වෙනවා මගේ සංඥා නෙමෙයි වෙන්නේ සංඥාති වෙන්න පුළුවන් මගේ නෙමෙයි. ඒක ඉතින් මා කියන එක කොහොමද වෙන්නේ කියන එක නෙමෙයි හිතන්න ඕනේ. ඔය බුදුහාමුදුරු කියන එක කරලම් බලන්න. එතන කරලා ඒක හඳුනගන්න. නැතොත් වෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන ඒක කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඊළඟට විඥානය කියන්නේ වෙන් කිරීම. වෙන් කිරීම වෙන් කරන කෙනෙක් ඉන්නකොට විඥාන ආහාරයක් තියෙනවා. ප්‍රතිපත්තානේ ඔය විදිහට දිගට වැඩුවොත් වෙන් කිරීමක් ඉතුරු වෙලා වෙන් කරන කෙනෙක් නැති. සක්මණේදිත් කෙරි ඔයගොල්ලෝ ආනාපාන සති භාවනාවත් සතිපට්ඨාන සූත්‍රය අනුව කරනවා නම් ඒක වෙයි. සතිපට්ඨානේ තියෙන ඕනම් භාවනාවදී මේ ටික සිදු වෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලෝ මහන්සි ගන්න මේ විදිහට කරලා. තේරුණානේ? ඒක ආහාර හතරම නිරුද්ධ වුණොත් එතන තියෙන සම්මාදිට. එතන සෝවාන් වුණා. කවුරු හරි සෝවාන් වුණාද කියලා ඉගෙන ගන්න පුළුවන් ඒ ඔය ටික වෙනවාද කියලා. දැන් නම් ඔයගොල්ලන්ට කියනවා ඔයා සෝවාන් කියලා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. එහෙම කිව්වොත් බලන්න ඔය හතර නිරුද්ධ වුණාද Tamange කියලා. නිරුද්ධ වුණා නම් ඒ කියන එක පිළිගන්න. නිරුද්ධ වුණ නැත්නම් ඒ කියපු කෙනා බාලය කියලා ආස්තෙන් අහක් කරන්න. නැත්නම් මේ ධර්මයේ ඉස්සරහට ගෙනියන්න බෑ. තේරුණානේ? ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ධර්මයේ යන්නේ කොහොමද බුදුහාමුදුරෝ දේශනා කරපු දේ මොකක්ද කියලා. නැත්නම් අමාරුයි වැටි. කියන මිනිස්සු ඒවා කියන ඒවා පිළිගන්න ගියොත්. දැන් Taman දැනගෙන රාමුවක් තුල ගියොත් තව කෙනෙකුට අහු වෙන ගතිය අඩු වෙනවා. මම හිතන්නේ අද මට පැහැදිලි කරේ ඕක තමයි. දැන් දෙහි විදියකින් මම පැහැදිලි කරා. මේක ඵලය ගැන. ඉස්සෙල්ලා කිව්වේ ඒකායන මාර්ගය. තේරුණානේ? ඔය ඵලයෙන් ඕන එකක් අහු වෙන්න ඕනේ. කරන වැරදි අහු වෙන්න ඕනේ. තව කෙනෙක්ගේ මුලාව අහු වෙන්න ඕනේ. ඕකට අනුව ඔයගොල්ලෝ හිතුම් පැතුම් ඇති කරගෙන මේකට ගැළපෙන්න ධර්මීය ගැන සාකච්ඡා කිරීම තුළ තේරුම් ගන්න යාම තුළ තව කෙනෙකුගේ බොරුවට අහු වෙන්න බෑ. මොකද්ද ක්‍රමය? මේ ආහාර හතරකින් බුද්ධ වෙන තැන් හතර හඳුනාගත්තු. තේරුණාද? ඒකට තව කෙනෙක් කිව්වට පිළිගන්නේ නෑ. ඉතින් මේ විදිහට බලන්න ඉතින් ওই ටික තමයි අද දවසට සාකච්ඡා කිරීම ප්‍රමාණවත් වෙනවා ඊට වැඩිය ධර්මයේ කිව්වා කියලා ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නමුත් කාල වේලාව හතරමාරට නේද අපි ඔව් වැඩ කටුව අවසන් කරන්නේ ටික වේලාවක් දැන් ඉතින් යන්න කලින් භවනා කරන්නත් මහන්සි ගන්න ආපු එකේ තේරුණා නේද ඒක වුණාට මෙහෙම ඉඳගෙන කරන්න පුළුවන් භවනාවක් නැහැ කියලා දැනගන්න දැන් මෙතෙන්දි නෙවෙයි සුළු ඒකයි මම වැඩි දුන්නේ නැත්තේ මේ වගේ හිර වෙලා කරන්න බෑ මොකද ආරටිගේ ඇඟ ඇඟත් වෙනවා බබලින් කාරා ඒ කියන්නේ තව කෙනෙක්ගේ ඇඟින් හැපුණාම යාත් තේරෙනව නම් මොකද වෙන්නේ? තමාගේ ශරීරයේ විතරක් නෙමෙයි මේ කබලින් ආහාර වෙනවා ළඟ ඉන්න කෙනා. වර්ධනය ඔව් වර්ධනය වෙනවනේ දැන්. ඒ වගේ එකයි මේ සැහැල්ලුව කියන එකත් ඕනේ. තේරෙනවනේ දේ ගුණට දැන්. මේ මෙතන මේ කරන දේ වෙලා දකින්න හැමනේ මේක මම උතුම් ලෙස වහකනවා. දැන් ඒ වුණාට මම මේ අද දවසේ වැඩියෙන් ගත්ත ඔයගොල්ලන්ට මේ સિદ્ધාන්තය තේරුම් ගන්නගෙන ඔයගොල්ලන්ගේ නිවසම නැතුව අනිත් දවසේ මේ පන්සලම බොහොම පහසු වෙනවා මේ වැඩේට. තේරුණා නේද? එතකොට තනියෙන් කරන්න ඕන දෙයක් නෙ තියෙන්නේ. ගියදර මං කිව්වේ පාරේ ඇවිදින කොටත් දැන් කරන්න දෙයක් කිව්වනේ. දැන් අන්න එහෙම මේක දැන් මේ කල්පනාවුද මේ යන රාමෝද සකස් කරගන්න. ඒකයි වාසි. දැන් තවත් එතකොට මොනහරි මේ කියපු අය තව ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න අහන්න. ඔය ආහාර හතරෙන් උත් දේවල් කියන්නේ ඕක. බලාස්කාරය කියන එක වෙනම පරියායයක්. තේරුණා නේද? යෝනිසෝ මනසිකාරය කියන එක එන්න නකාට හරි යෝනිසෝ මනසිකාරය කියන්නේ සම්මා වායාමය සම්මා සතියයි එකහුව එකට. ඔතනත් අපි නබුහාසිකා විඥානය කියන වෙන් කරනවා කියලා අපි අහලා තියෙනවා කියලා තියෙනවා මේ මානසිකාරය කියලා කියන්නේ එකතු කරනවා. යෝනි විකතුකම යෝනිසෝ මනසිකාරය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි ධර්මයේ. යෝනිසෝ මනසිකාරය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ උත්සාහය සම්මා වෙලා තියෙනවා. සතිය සම්මා වුණොත් එතනදී යෝනිසෝ මනසිකාරය. දැන් ඕගොල්ලන්ට යෝනිසෝ මනසිකාරයක් නැහැ නේද? ඉතින් තමන්ගේ හොයන්නේ. එයි නැත්තේ. උත්සාහය සම්මා වෙනවා නම් සම්මා වායාමයේ තියෙනවා. සතර සම්ප්‍රදාන මිලදී තියෙනවා. තේරුණානේ? සතර සම්ප්‍රදාන වීර්ය කියන්නේ කුමක්ද? නූපං අකුසල නූපදීමේ වීර්ය, උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීර්ය, නූපං කුසල ඉපදීමේ වීර්ය, උපං කුසලය එතකොට දැන් ඒක යටතේ සම්පූර්ණ වීර්යයන් හතර නෑ. ඉතින් එහෙම සම්මා වායාමයේ නෑ. ඒ වීරිය තියෙන්න ඕනේ තව සම්මා සතිය එක්ක. සම්මා සතිය කියන්නේ වර්තමානයි. සිහි කල්පනාව සතිය තියෙන්න ඕනේ. අර වීරිය යෙදෙන්න ඕනේ කොහේද? වර්තමාන කයට, වර්තමාන වේදනාවට, වර්තමාන සිතට, වර්තමාන ධම්මයට. ආන්න එතන යොමුකම මනසට. ඒක දිනනවා නම් ඔය කියන දෙල්ලම තමයි තියෙන්නේ. ඒක නැති හැම මේ තියෙන ප්‍රශ්න. ඒක තියනවා කියන්නේ ඔයගොල්ලෝ නිකම්ම කබලින්කාර ආහාරවල නිරුද්ධ කරගෙන ස්පර්ශ ආහාර නිරුද්ධ කරගෙන මනෝ සංචේතන ආහාර නිරුද්ධ වීගෙන යනවා. ඔව් දැන් සක්මන් භාවනාවේදී පහවන් යුගලයක් පැලඳීම සිදු කළත් එය භාවනාවට බාධාවක්ද සෞඛ්‍ය හේතු මත කියලා පරණතු දාලා මේ මේකෙදි මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඒ භාවනා කරන කෙනා ටිකක් දක්ෂ වෙන්න ඕනේ. මුලින් පොඩ්ඩක් උරුදු වුණා නම් මේක ගැටලුවක් නෑ. දැනට යටිපතුලයි පොළොවයි ස්පර්ශ වෙන එක ගැන මේ සතිය පිටන්නේ. තේරුණා නේද? දැන් සක්මා එතකොට ඔයගොල්ලන්ට සිදු කරගන්න වෙනවා සෙරප්පු දෙයක් දැම්ම කියන්නකෝ. පොඩි චින්තන රටාව වෙනසක් කරගන්න පුළුවන් හරි. නැත්නම් සෙරප්පු දාගෙන භාවනා කරන්න බෑ කියලා පටන් ගන්න එපා. තේරුණා නේද? මහා පොළොවේම කොටසක් කියලා හිතන්න වෙනවා සෙරප්පු. එහෙම හිතන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. ඈ? ඔව්. නෑ නෑ ඒතකොට දෙරපුව කොහේ එකක් වෙන්න ඕන ඔයගොල්ලන්ගේ එකක් වෙන්න බෑ ඒක මහ මොලේ ගැලක් කියලා ඉතින් ඔයගොල්ලන්ට ලාඩම් ගහලා නෙමෙයි මහ පොළොවට ලාඩම් ගහලා කියලා හිතන එතකොට රස්නේ ඉවරයි අඩිය තියෙන තැන මල් පිපෙනවා වගේ කියලා හිතන්න අන්න එහෙම කරොත් මේක අල්ල ගන්න පුළුවන් තේරෙනවද එහෙම වෙනස් වෙන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. කියන්නේ වැරද්දක් නැහැ. මේම උත්සාහ ගන්න. නිකන් ඉන්න එපා. පෙරපු දාගෙන හරි සපතු දාගෙන හරි උත්සාහ ගන්න. නිකන් අපි හිතමු පාරේ ඒ වගේ අමාරු යාතේ ගෙද ගේ ඇතුලේ පුළුවන්නේ සාමාන්‍ය කෙනෙකුට නිකන් නිකන් කරලා මේක අල්ලගන්න. පෙරපු දාගෙන ඊට පස්සේ කරා. මේක කරන්න Tamanට ආවේනික නිසා කාගෙම අහන්න එපා. යාළුවෙන් මේක උනේ කොහොමද කියලා අහන්න එපා. Taman කරන්න. ඇහුවොත් අනාතයි. ඒ වරදිද? ඒක වෙන්නේ මේකයි. දැන් ඇහුව එක එක්කෙනාට මේ මේ මේ තියෙන වර්තම හුදු වර්තමාන වෙනස්. තේරුණානේ? ඒක වෙන්නේ දැන් අපිම දන්නවා <clears throat> දැන් ඔය හුඟක් වෙලාවට මේ වගේ ගැටලු තියෙනවා. ආනාපාන සති භාවනාව කරනවා. දැන් එක එක යනවා. එක්කෙනෙක් දැන් කියනවා ගුරුවරු කියලා දෙනවා තෝලාග හුස්ම වදිනවා ආස්වාසේ නාසය අග වදිනවා කොහොම ගියද ඉතින් ඉතින් ආදුනියට මොකවත් තේරෙන්නේ නැහැ එයා ඉතින් ගිහින් බලා ඉන්නවා තේරෙන්නේ නැහැ මොකවත් ආයෙ යනවා දැන් දෙන්නේ කියන්නේ එක්කෙනෙකුට යන්තම් නාසය අග තේරෙනවා දැන් එයාගේ එක ඉතින් ගිය වෙලාවේ ඉඳලා අර වටමේස සාකච්ඡාව වගේ ඉස්සර ලිඳේ කරපු දේ කරනවනේ මොකද? ගෙදෙට්ට ගියා ලිඳ ළඟට යන්නේ ෆෝන් එකෙන් අහනවා දැන් විස්තරේ. භාවනා ගැන විස්තර. යාළුවෙක්. කොහොමද දැන් කොහොම හුස්ම තේරෙනවද? මට නම් තේරෙන්නේ නැහැ. නහයද තේරෙන්නේ. නෑ එකෙනෙක් කියනවා කියමුක යාළුවෙක්. මට නම් තේරුණා තොලේ වදිනවා. දැන් අනිත් යාළුවෝ ටික මොකද කරන්න කිව්වේ? ඔය තොලේ හුස්ම වදිනකම් බලන්න. ආ කොතක දැක්කත් ඕක බලන්න. දැන් ඔයගොල්ලන්ට ඔය තොලේ හුස්ම වදිනවා දැනෙන්න නම් ඔයගොල්ලෝ භාවනා කරන්න කලින් වෙන දෙයක් කරගෙන එන්න ඕනේ කියලා දැනගන්න. මොකද කරන්න ඕනේ නෑ සල්ලි ටිකම වේදන් කරලා ප්ලාස්ටික් සැට්ටමක් කරලා අර යාළුවාගේ මූණ වගේ එකක් හදාගන්න. නෑ ඒ යාල් මුහුණේ හැටියට මේක වුණේ. තේරුණා නේද? නෑ ඊට වැඩිය දැන් දැන් රන්මන කියලා දුන්නා නෝන්න දැන් කට්ටිය එක්ක අරලින්දේ වගේ කතා කරන්න පුළුවන්. මම සක්මන් කරනවා. ඒක හොඳයි ඉන්නේ. අපි හිතුවේ මේක මේ දොස්තර කිව්වොත් විතරයිනේ කරන්න ඕනේ දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ කියලා තව පඬිත වාක්‍යයක් දාලා පටන් ගන්නවා මේක කරන්න. තේරුණා නේද? කරන්න ගිහින් ඊට පස්සේ ඔන්න ආය සාකච්ඡා වෙනකොට කියනවා සාදී හරිම ගුල් ගෙදරකදී හරි පාටියකදී හරි හම්බුණා ආ විද්‍යාවේ සක්මන හොඳයි. මට නම් මේ විදිහට දැනෙනවා කකුල. දැන් දැනෙන්නේ කෙනෙකුට නෙවෙයි. අනික් කට්ටිය මොකද වෙන්නේ? ඒ දැනුම හොයනවා. තේරුණා නේද? මොකක් හරි මේ මේකෙන් ලැබිච්ච දෙයක් ගැන හොයනවා. හෙව්වෝ හම්බ වෙයිද? නෑ හම්බ වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? නෑ ඒ දෙන්නගේ DNA සමාන වෙන්න. එහෙම දෙන්නේ කියනවා නම් භාවනා දෙක සමානයි. ඒකින් ඉඳ වැඩක් නැති වැඩ කරන්න එපා. තේරුණා නේද? පොත්වල තියෙන ඒවා හොයන්න එපා කිව්වේ ඒකයි. පොදු විදියක් හොයන්න. ඒකයි මේ කියන්නේ. තව කාර්යයක් කොපි කරලා කරන්න බැරි එකම දේ භාවනාව. රඟපාලා කරන්න බැරි එකම දේ භාවනාව. රඟපෑව සංසාරය. රඟපෑව ආහාරය. තේරුණානේ? රඟපාන කරනවත් කරලා ඔච්චරයි තියෙන්නේ. මෙච්චර කාල රඟපාලා සංසාරයක් ඇදුවා දැන් රඟපාන කරනවත් කරලා රඟපාන්න නැතුව හිටියොත් සංසාරයේ කෙලවර වෙනවා මේ ආහාර නිරුද්ධ වෙනවා. රඟපෑවොත් සංසාරයක් හැදෙනවා. දැන් ඒක නිසා වෙන කෙනෙක්ගේ දේ අහන්න එපා ඒක කරන්න නිකන් කතා කරාට කමක් නැහැ. ඒක ඒ විදිහට දැනෙයි කියලා හිතන්න එපා. කිව්වම තේරුණාද මම මේ කියන එක? දැන් ඔයගොල්ලෝ භාවනාව ගැන කතා කරන්න. ඒක වැරද්දක් නෙමෙයි. තව කෙනෙකුට දැනෙච්ච එක මටත් දැනෙන්න ඕනේ කියන අදහස ආකල්පේ සම්පූර්ණයක් කරන්න. එහෙම එකක් නැහැ තමන්ට ආවේනිකමයි දැනෙන්නේ. ඒ දැනනකම් දැනුන දේ යන්නේ. එච්චර තමන් තනියෙන් යන්නේ. මේකේ තියෙන වටිනාකම ගැන උනන්දුව ගැන අනික් අය ආවේක කතා කරනවා. තේරුණාද? ඒක කිසි ගැටලුවක් නෑ. අර අත්දැකීම් කියන ඒවා කොපි කරන්න එපා. වෙන්න බෑ. එහෙම වෙන්න නම් අර දී දැන් පස්සේ වටානේ නෙමෙයි විපස්සනාවෙන් වෙන ඒවා සමාන වෙන්න තියෙන්නේම සමාන වෙන්න වෙයි. ඉතින් එහෙම කෙනෙක් දෙන්නේ කින්නවද? නෑ. කියන එහෙම සතු නෑනේ. මොනසෙත් නෑ නේද? ඒකින් ලා එකිනෙකට වෙනස් වෙනවා. හැබැයි යන පරාසයක් තියෙනවා. ඒ පරාසය අර පොත්වලත් විස්තර වෙලා ඇති, බණවලත් ඇති බලන්නේ කියන විදිහ. ඒකට අනුව ඒගොල්ලන්ට ක්‍රමයක් අල්ලගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඉස්සරහට කරන්න වෙන්නේ. <coughs> මොනවද තව ඒ කියන්නේ වෙනම තියෙන ප්‍රශ්න දැන් මේ පෙරපු දාගෙන ගියාට කමන්නේ හැමෝම මේක පුරුද්ද කරගන්න එපා. එන්නනේ දර ලෙඩ්ඩු වෙලා එහෙම එළිය දැක පාරේ ඇවිදින්න බෑනේ මොනවා දෙරපු නැති. ඔව් ඒ ඒකට ගැටලුවන්නේ අර ගෙදෙද්දී නිකන් පුරුදු වෙන්න ආදුන කියලා. ඒක හදාගන්න හදාගන්න දෙරපු දෙක දැම්මා කියලා ගැටලුවක් නෑ මේක.